අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඊයේ පොඩි හැඳින්වීමක් කරාට මම හිතන්නේ අද මේ හැඳින්වීමක් සඳහා කාලය ගත යුතුයි කියලා. අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාගත කරන සතිವಾರයේ ආරම්භ කරන විදිහට ඉල්ලා සිටිමු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ භාවනා සම්බන්ධයෙන් ප්‍රශ්න 13ක්ද ඊයේ දේශිනේ සම්බන්ධයෙන් එකම ප්‍රශ්නේ දෙවරක්ද අහලා තියෙනවා. පරයන්ක භාවනාව ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආශ්වාස ප්‍රාශ්වාස කමඨහන ඔස්සේ භාවනාව ආරම්භ වෙමි. විවිධ සිටිවිලි ඔස්සේ සිත විසිරීමෙන් අරමුණු කෙරෙහි සතිය පිහිටන්නට විය. මට දැනෙනට වූයේ මා සරුංගලයක නූල දෙස බලා සිටින්නක් ලෙසය. සිත ඒ තරමට විවිධ සිතිවිලි ඔස්සේ කරණම් ගසන්නට විය. මද වේලාවකින් මාගේ ශරීරය කිටි කිටියේ තදවෙන ලෙසක් දැනෙන්නට විය. මෙවිට මාගේ ශරීරයේ හැඩය නොදෙනී ගොස් වියලි හුඹසක් තුල තුල හෝ ලබු ලබු කැටයක් තුල සිරු වූ ලෙස දැනෙන්නට විය. බාහිරින් අභ්‍යන්තරයට ඊතා තද තෙරපීම් ඇති වෙන්නට විය. හිස මුදුනෙන් පුපුරා යන්නට විය. මේ සමග මාගේ අරමුණු ආනාපානයෙන් වෙනස්ව කුණප ගොඩක් තුල පිහිටන්නට විය. මට දැනී ගියේ මා ලබු කැටයක් තුල සිරිවි දෙනෙත් කුණප ගොඩක් දෙස බලා සිටින්නාක් ලෙසය. ආනාපාන අරමුණ සිහි කරන්නට තැත් කළද සිත වහාම බලා බලා සිටින්නට තැත් කෙරේ. මෙම ගොඩක් ගොඩක් ලෙස පෙනුණු කුණප දෙසය. සිතට මහත් පීඩාවක් දැන්වද සිත වඩා අවදියෙන් සහ ක්‍රියාශීලීව පැවතුනි. ඒ අතරතුර ශරීරය තුල වාතය පිටවීම, උරහිස් වේදනා ආදී සුපුරුදු අභ්‍යන්තර කාය වේදනාද දැනුනි. ආනාපාන අරමුණ සිහියට ගැනීමේදී අභ්‍යන්තර උදර කුහරයේ ස්ථානයක පිම්බීමක් හැකිලීමක් දැක්කෙමි. නමුත් නැවත දෙතිස් කුණප ගොඩ රත්තු පැහැයෙන් දිස්වන්නට විය. මෙවිට මා වරක් කේශා ලෝමා ලෙස මෙනෙහි කළෙමි. මෙවැනි භාවනා අත්දැකීමක් මාහට මේ තාක් ලැබී නැති අතර වෙනදාට වනුයේ ආනාපානය සියුම්ව ගොස් නොදිනී යාම පමණි. මෙලෙස નિરાයාසයෙන් දෙතිස් කුණප දර්ශනය වන විට මා කුමක් කළ යුතුද? එම අවස්ථාවේ ආශ්වාස ප්‍රශ්වාසයේ අරමුණ ප්‍රකට නොවේ. සක්මන් භාවනාව. ඉහත පරයන්ක භාවනාව අසංකොට වම දකුණ ලෙස සක්මන් කෙලිමි. මාහට මෙයට පෙර සක්මන් භාවනාවේදී චිත්ත ඒකාග්‍රතාවය ලැබී නොතිබුණු අතර අද දින ඉහත පරයන්ක භාවනාව අවසන් කොට ඒ සිදුවීමේදී සිත මනාව වම දකුණ ලෙස ඒකාග්‍ර වන්නට විය. තෙරුවන් සරණයි. මාගේ ප්‍රශ්නය. පරයන්ක භාවනාවේ નિરાයාසයෙන් දර්ශනීය වන කුණප ගොඩ කෙරෙහි කෙසේ කෙසේ සිත පැවැත්විය යුතුද? ආනාපානය මෙවිට සොයාගත නොහැක. ඒකම තමයි අතරම රචනයේ සඳහන් කරලා තියෙන්නේ. නමුත් තමයි දන්නවනම් මේ කුණප වශයෙන් ශරීරයේ හිත පිහිටියත් ආස්වාද ප්‍රසවාස කය වශයෙන් ශරීරයේ හිත පිහිටියත් දැන් සතියේ ඉන්නේ කියලා වැඩිපුර විස්තර නැති වුණාට භාවනායේ සාර්ථකත්වයක් තියෙනවා. ඉතින් මේ විස්තර සතියේ පිහිටියාට පස්සේ ගොඩාක් තොරතුරු ලැබෙනවා. මේ කිසිම තොරතුරක් සතිය පිහිටියාට පස්සේ ලැබෙන කිසිම තොරතුරක් ප්‍රශ්නයක් කරගත්තොත් ඉදිරියක් නෑ යන්න වෙන්නේ ඒ ඒ සතිය පිහිටුම නිසා ලැබෙන ආනිසංස. ඒවට පිහිටන්න ආකාරයක් ඕනේ නැහැ. මොකද කියලා ගෙන්න ගත්තා නම් තමයි අපිට ඒකට පිහිටන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ කියලා. එයා පෙන්නනවා. ඒක දෙතිස් කුණ වශයෙන් මෙනෙහි කරන්නවත් ඕන කමක් නැත්තේ නෑ. ඒ නිසා හොඳට මේ 1 2 3 මතක තියාගෙන ඉන්න. හරි මේ කියන්නේ සතිය පිහිටලාද නැද්ද කියලා බලන්න. මේක සතියෙන් නෑ. භාවනා හරි. ඒක පිළිබඳව සැක කරන්න එපා. සතියේ නෙවෙනවා නම් මේක මනෝ විකාරයක්. මේක හීනයක්. මේක මිරිඟුවක්. මේක මායාවක්. මායාවක් නෙවෙනවා නම් එච්චරයි. ඊට පස්සේ සතියේ පිළිහිලා පස්සේ තොරතුරු දෝරේ ගලනවා. ඒ තොරතුරුත් එක්ක හැප්පෙන්න යන්න එපා. ඒ භාව ව්‍යාපාරයක් කරනකොට ප්‍රධාන නිෂ්පාදනත් හම්බ වෙනවා අතුරු නිෂ්පාදන ගොඩක් හම්බ වෙනවා ඒ කිසිම නිෂ්පාදනයක් අතුරු නිෂ්පාදනයක් බාධාවක් වෙන්නේ නැහැ ඒ නිසා මේ තොරතුරු ලැබෙන්න ලැබෙන්න බාධා වෙන්න ගත්තොත් ඉතින් ඒක තමන්ගේ ගෙදෙට්ට එන තොරතුරු වලට කඩාපැනීමක් කරනවා. ඒ නිසා දෙතිස් කුණප නෙවෙයි, පේන විදිය බලන්න මොකද්ද පේන්නේ. දෙතිස් කුණප පෙන්නවා කියලා අකුරු ලිකක් කියලා පෙන්න නැහනේ. ওই දෙතිස් කුණපකේ නම දාන්නේ තමන්නේ. තමන්නේ මේ ආරුඩ කරන්නේ නමක් නම නැතුව මොකද්ද මට පේන්නේ? මොකද්ද මට දැනෙන්නේ කියලා ওই තාක්ෂණික වචන දාපු ගමන් sannivedana කඩලා යනවා. Tamanට වැටෙන දෙප්පේ කියන්නේ. මට කහ පාටට පේනවා, රතු පාටට පේනවා, මට අඹකොළ වගේ පේනවා, මට අඹගෙඩි වගේ පේනවා. අන්න එතකොට නම් කියද හැකි පැහැදිලිවම සුද්ධ භාවනාවක් කියලා. මේ දෙතිස් කුණප පේනවායි කියනකොටම එහෙම නැත්නම් මේ වෙන වෙනේවා දානකොට පේනවා සංකල්ප වගේක් ඉස්සරහට එනවා. ඒ සංකල්ප අනිවාර්යයෙන්ම සැකයක් ඇති කරනවා. ඒකෙන් තමයි ලෝකෙ අපිට සැක ඇති වෙන්නේ. නෝ පේන දේ මේකයි කියලා කිව්වට කිසිම සැකයක් ඇති වෙන්න විදියක් ඒක භාවනාවට ලැබිච්ච ආනිසංශයක්. ඒක භාවනාවට ලැබිච්ච ආශිර්වාදයක්. මේක භාවනාව පිහිටපු බවට. ඒ නිසා යෝගාවචරය වග බලා ගන්න ඕනේ. මේ කයෙයි මේ යෝගාවචරික වචන කියන දෙචිස් කුණ පිහිට පිහිටියත් නැත්නම් ආනාපානෙහි නැත්නම් බිම්බි මේකෙල මිහිත පිහිටියත් මේ දෙකම සතිය බව දන්නවනම් ඒක කඩා ගන්න එපා. ඔය විවිධ নানা ආකාර ප්‍රශ්න උඩට දාලා වැඩි විස්තර නැත්නම් සවිස්තර හොයන්න ගිහිල්ලා අර සාමාන්‍ය භාවනායේ සරලකම ඍජුකම අහිංසකම කඩා ගන්න එපා. ඒ නිසා දෙචිස් කුණ පස්යෙන් පේනවා බලන්න. ආනපාන වශයෙන් පේනවා බලන්න. පිම්බි මැකිලි වශයෙන් පේනවා බලන්න. පේන දෙයට නම දානවට වැඩිය පේන ස්වරභ ස්වභාවේ. තාටහන් ආකාර ලියනවා නම් ওই ප්‍රශ්නේ ලියන්න තරම් උත්තර ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැ. ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ මේ නන්දාන්න කියලායි කියලා මම කියනවා. පේන දේ පේන හැටියට ලියනවා කදාක ප්‍රශ්නයක් වෙන්නේ. ඒ නිසා මේ ඇති වෙලා තියෙන සතිය පිහිටලා තියෙන කේ ආනිසංස අරගෙන ඒකට අතුරු ආබාධ හෙලන්නේ නැතුව මේ විදියට නිතරම අහිංසකව සරලව ඍජුව බලන්න සතිය තියෙනවා. ඒක වැඩෙනවා නම් එන ඔක්කොම තොරතුරට සාදර වෙන්න ඒ වார்த்தාවට දානවා මිසක්කා ඒකට යෝගාවචරය මෙනෙහි කිරීමක් හෝ මොනම ආකාරයකෝ පිහිටීමක් අවශ්‍ය කරන්නේ සතිය කැඩුනොත් විතරයි අපි මෙනෙහි කිරීමකින් සතිය පිහිටවා ගන්න. ඒ නිසා මේ යන විදිය හොඳයි. නමුත් අර සැකමුසු කර ගැනීම තමයි මෙතන වෙලා තියෙන දුර්ලභම කියලා කියතයි. ගරු ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව වැඩුවෙමි. මෙසේ ටික වේලාවක් හුස්ම රැල්ලට සිත යොමු කර සිටිනා විට ආශ්වාසය කෙටිවන බව, ප්‍රශ්වාසය දිගවන බවත් වැටහුණි. සමහර අවස්ථාවල ප්‍රශ්වාසය උණුසුම් බව වැටහුණි. එක දිග වාර 10ක් 15ක් මෙනෙහි කළ හැක. මේ අතර වෙනත් අරමුණු වලටද සිත යොමු වේ. නමුත් මූල කර්මස්ථානයට නැවත සිත යොමු කරමි. මෙසේ ඉන්නා විට ආශ්වාස ප්‍රශ්වාසය කෙටි වී තුනි වී නොදෙනී යයි. ඉන්පසු නිශ්චල භාවයටපත් වෙයි. නිශ්චල නිශ්චලභාවයේ තුල පිටිතින් ඇතන ශබ්ද ඇසේ. නමුත් සිත යොමු නොකරයි. මෙසේ කිරීම නිවැරදිද? වැරදි නම් පහදා දුන මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය Tamanට නිශ්චල බව ඕනේ නම් ඇතුළට හිත දාන්න, චංචල බව ඕන නම් පිටතට හිත දාන්න. ඒක මේ භාවනා කෙරුවත් එකයි නැතත් එකයි. ඇතුළට හිත දැම්මොත් tempat වෙන එක විතරයි වෙන්නේ. බාහිරට හිත දැම්මොත් ඇවිසෙන එක විතරයි වෙන්නේ. ඒක නිසා මේ ක්‍රම දෙකම ඕන වෙලාවක තියෙනවා. දෙකේ කොයි එකටද හිත දාන්නේ කියන එකෙන් හිත දැමීම හරහා ඒ පුද්ගලයා කවුද කියලා පේනවා. සර්වචන්සේ සඳහන් කරනවා මහමූදේ උඩම කෙලවරත් වතුර හෙල්ලෙනවා හුළඟට යටම කෙලවරත් හෙල්ලෙනවා තිමිර පිංගිලාදී විශාල මත්ස්‍යයන් සඳහා මැද කවදාකවත් හෙල්ලෙන්නේ නැහැ. ඉතින් අපි උඩ ගැන කතා කරුවොත් ලොකු කම්පන චංචල ගැන කතා කරතයි. යට ගැන කතා කරුවොත් විශාල මත්ස්‍යෝ ගැන කතා කරතයි. මැද ගැන කතා කරුවොත් නිශ්චලයි. ඉතින් මේ කතා කරන දේෙන් හිත යොදන දේෙන් අවධානය යොමු කරන දේෙන් අපි කොච්චර නොසන්ඩාලද නැහැදිච්ච ගතියක්ද තියෙන්නේ අසමජ්ජාති ගතියක් තියෙන්නේ නැත්නම් සමාහිත හිතක්ද එහෙනම් නිශ්චලකමට කැමැතිද කියන එක පේනවා ඒ නිසා ඒක භාවනාවෙන් ගන්න එක නෙවෙයි ඕනම වෙලාවක දෙකම තියෙනවා ඉතින් නිවිච්ච මනුස්සයා නිවිච්ච දෙන කතා කරලා නිකන් ඉන්නවා යට පේන්නේ නැතුව නෙවෙයි නත් චංචල දේ එයා දන්නවා කතා කරුවොත් තව චංචල කට්ටිය මේකට සම්බන්ධ වෙනවා කතන්දර ගෙතෙනවා. ඒ වගේම හිත ඇවිස්සෙනවා. කෙලසෙනවා. අනුන් පව කරන්නේ Taman සමාදම් වෙන්නේ. ඒ වෙනකොට නිශ්චල දෙයට හිත දාන්න දන්නවනම් එයා ඔව් කවුරු විසම ලෝකේ ජීවත් වුණා Taman සමහිතෙන් පවත්වාගෙන යන්න පුළුවන්. ඒ නිසා කැමැතිනම් හිත අවශ්‍යගන්න බාහිර සද්දවලට හිත දාන්න. කැමැතිනම් හිත නිශ්චල කරගන්න ඇතුළට හිත දාන්න මේ ලියපෙකනාට නෙමෙයි ඔක්කොටමත් එක්ක මම මේ කියන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ මම මුලින් ඉරියව්වත් දෙවනුව ආනාපානයත් මූල කර්මාස්ථානයේ ලෙස ගනිමි. හුස්ම නොදිනී ගිය පසු නොදන්නා හිස්තැනක් අත්දකිමි. මෙය නැවත නැවත සිද්ධ වෙන වෙන්න ඉඩ හරිමි. බොහෝ වෙනස්කම් මා තුල අත්දකිමි. නමුත් කඩා ගන්න බැරි වුණු පශ්චාත්තාප වීම දෙකක් තිබුණි. ඊයේ ධර්මදේශනාවේදී පශ්චාත්තාප වීම ගැන කියවුණු නිසා මේ ප්‍රශ්නය අසන්නට සිටුවේ. සිටුවෙමි. ඒ කඩා ගන්න බැරිව ඉතුරු වුණු පශ්චාත්තාප වීම දෙක ගැන සිත් ඇවුල ළඟදී වැඩි වුණි. ඒ දෙක නම් දරුවා සමග වචන හෝමාරා කරදී ඇතිවුණු පශ්චාත්තාපය සහ කට ඇරියොත් බොරු කියනා පරණ සේවකයෙකු වෙත කරන දෝෂාරෝපණයන්ය. නමුත් දැන් මාසයකට පමණ පෙර දරුවා සමග ඇති වූ වචන හෝමාරුවකට පසුව මම තනියම ඊතා තදින් හැඬුවෙමි. ඒ හැඬීම අතරතුර බොහෝ දේවල් සිතේ निराකරණය වූ බවත් දැනුනි. ඒ හැඟීමට පසු මගේ යම්කිසි වෙනසක් සිදුවේ ඇති බව හැඟේ. දැන් මම එවැනි කතාබහ ඇති කරගන්නේ නැති අතර ඇති වූ දුර ගියත් පශ්චාත්තාපය නැත. හරි සැනසෙල්ලකි. බොරු කියන සේවකයා සමගද දැන් මම ගැටෙන්නේ නැති බව අත්දකිමි. ස්වාමීන් වහන්ස ඉතිරිව තිබූ පශ්චාත්තාප දෙක දැනට ඇති නොවන නමුත් නැවත මේවා ඇතිවිය හැකිද මට තදින් වද දුන් පශ්චාත්තාප දෙක දැන් නොවන නිසා මම දැන් සතුටින් සිටිමි. ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දැන් තියෙන පශ්චාත්තාපය තමයි පශ්චාත්තාපය නැතිකම. තිබුණු දෙක ඉවරයි. ඊගාව එනකම් පශ්චාත්තාප. ඉතින් මොනව කරන්නේ? මම කිව්වය කසාද බඳපන් දරුවෝ හදපන් කියලා මං කියලා නැහැ. මම සේවකයෝ ගන්න රස්සාව ඔක්කොම කටුකම්බිවා. අහක තිනේව දාගන්න. ඉතින් ඒක ඔක්කොම ගැටිලා. දැන් ඒක තම තමනේ කරගෙන ඒත් දැනට ප්‍රශ්නයක් තියෙනවා මේ ප්‍රශ්නයක් නැතිකම. පශ්චාත්තාපයක් නැති නිසා දැන් ඊගාට එන්න පුළුවන්ද කියලා එන්න තියෙන පශ්චාත්තාපයට මොහොත අත්ගවතිලා අමුඩ ගන්න. ඒක තමයි ඉතින් මොනෝ කරන්නේ ඊළඟන කණ්ඩ ඕනේ නම් අර ඉස්සලා කියන ලී වගේ මේ නිශ්චල තැනකට හිත දාගෙන ඉන්න නිශ්චල වෙනවා. මේ චංචල දේවල් හිත දාන්න ඇවිස්සෙනවා. ඉතින් ඒක මේ සබාවත් ඇවිස්සෙනවා. මේවා කන කතා කරන්න පටන් ගත්තා. නැති නිසා නෙමෙයි අපි මේ කතා නොකර ඉන්නේ. මම කතා කරලා වැඩක් නැහැ. තවත් ඇවිස්සෙනවා. අපිට අනුකම්පා කරන්න කවුද ඉන්නේ? ඔය අනුකම්පාව ඉල්ලන හැම එකම අපිට වැඩි කලබල වෙච්ච එක. ඊට මිට වැඩි හොඳයි සත්‍ය පිහිටව ගන්න පුළුවන් තරම් අර නිශ්චල දෙයට හිත දාගෙන ඉන්න. ඕව ලිව්වොත් අපිට ඉතින් සාහිත්‍ය සම්මාන හම්බෙයි. Nobel Prize හම්බෙයි. ඒ මොකද ඒ වගේ ඉන්න හරියක් ඉන්නේ කඩප්පුලියෝනේ. අවුස්සපු තරමට තෑගි දෙනවා. අවුස්සපු තරමට විශිෂ්ට නිර්මාණ නිර්මාණ කෞශල්‍ය කිය දෙනවා. බුදුහාමර පොඩ්ඩක් දිහා බලන්න. කවදාකවත් කාගවත් දෙයක් අවුස්සලා තියෙනවද කියලා? ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ දීපක නෙවෙයි. ඒ නිශ්චලකම හැම වෙලාවෙම හිතේ තියෙනවා. ඉතින් මේ මේ හුරතලයක් ඔය තියෙන මේ අනුන්ගේ අනුකම්පාවක් ඉල්ල ගන්න එකක් තියෙන්නේ. ඇත්ත වටිනව නරකක් කරලා නෙවෙයි අනුකම්පා ඉල්ලන හොඳයි. නැවත ඒ හොඳට වැඩි උඟාවක් අපේ හිත හොඳයි. ඒ නිසා මේව කතා නොකර මේ ලජිත්ත වෙලාවේ මේ භාවනා කරන වෙලාව පුළුවන් තරම් බලන්න එළඹ සිටි වර්තමාන මොහොතේ හිත දානකොට අර පුංචිව පරණ තුවාලත් එක්ක ඇදිලා එනවා. ඒක හොඳ ලකුණක්. හරියට අඬනකොට පශ්චාත්තාපේ නැති වෙනවා වගේ ඒක නැවත මතුවෙනවා කියලා කියන්නේ ඒක සදාකාලිකව සුව වෙන්න හදන. ඉතින් ඒක නිසා ඒක අනික් තායත් එක්ක හදා බෙදාගත්තේ නැහැ කියලා ප්‍රශ්න නැහැ. හදා බෙදා ගන්න එකේ පුංචි සාන්තියක් තියෙනවා මම පිළිගන්නවා. නමුත් අපි යෝගාවචර වශයෙන් දැනගන්න ඕනේ හැලියකුණු නෑඹිලියෙන් වහගෙන ජීවත් වෙනවා මිසක්කා ඔය කියාපාන්නේ කාටෙයි ඕනම කෙනෙකුට සැකයක් පශ්චාත්තාවයක් ගන්න පුළුවන් ඒක නිකන් හම්බ වෙන්නේ ඒකට ගෙවන්න ඕනේ නැහැ. සැකේට සහ පශ්චාත්තාපයට කිසිම ගෙවීමක් කරන්න ඕනේ. ඒක ලියලා තිනවා මේ බෞද්ධයාට මේ පශ්චාත්තාපය කියන එකක් ඇත්තේ නැහැ. පශ්චාත්තාපය තියෙන කතෝලික මිනිස්සයාට අර මුල්ම දෙවියන් ආශ්‍රිත විරුද්ධ වීමේ ancestral guilt එක. අපිට නැහැ. අපිට බුදුහාමුදුරේ ඒකක් දීලා නැහැ. ඉතින් අපි අර බටහිර ක්‍රමයට අපිත් මේ රිමෝස් frustration කියලා මේ අලුත් ඒ සමාජ මට්ටමක් ඒක නිකන් මේ අසහනේ නැත්තම් උන වගේ නිකන්. අසහනේ හැදෙන්නේ ලොක්කණ්ඩනේ. ওই ඩයබටික්ස් ප්‍රෙෂර් එක එහෙම වටිනා ලෙඩ. නම්බුකාර ලෙඩ. එයාගේ මානසික අසහනෙකුත් ඇවිච්චාම හරියට නම්බුකාරයි. බටහිර පිස්සන්ට ඒක හැදෙන්න හේතුවක් තියෙනවා අපිට පශ්චාත්තාප වෙන්න හේතුවක් නැහැ. අපිට මේ ලස්සන වටිනාකමක් දීලා තියෙන වර්තමාන මොහොත හිත තියාගෙන ඉන්න. ඒකට පශ්චාත්තාප එන එක හොඳයි. ඒකේ ගෙවෙන්න. හැබැයි මේ අනුත් එක හදා බෙදාගත්තයි කියලා මට නම් පේන්නේ නැහැ. උරතලයක් ඉල්ලනවා. මේ අනුකම්පාවක් ඉල්ලනවාගේ මට පේන්නේ. ඒක වෙලා තියෙන මං වගේ මිනිසෙට කොහොමද මොනවා කරුවත් මගේ පපුව උණු වෙන්නෙම නැහැ. ඒක මා පුදුම වැඩි. කොහොමද කතේ? දරුවා අම්මට ගැහුවයි කියන්නේ අම්මා දරුවට ගැහුවයි කියන්නේ ගහ ගන්න ගත්තා කියන්නේ ඕකට තමයි පවුල් කරනවා කියන්නේ උඩරි වුණා. ඕක ගැන ඉතින් කාටවත් කියලා වැඩක් තියෙනවා. ඒ නිසා පිස්සු කෙලින් නැතුව ලුවාන්තරන් ඉන්න ඉරියව්වේ සතිය පවත්තන්න වර්තමාන වශයෙන් එතකොට මේ පශ්චාත්තාවලට ඉන්න තැනක් නැතුව යනවා. කොවට මේ ආසන හදලා මල් පැහැන් හදලා පළවට තියලා අනේ වඩින්න කිය කිය හිටියොත් නම් එයි. ඒ නිසා මේ නැති අල්ලපනල්ලේ භාවනා කරගන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමින්වහන්සේ. මූල්‍ය කර්මස්ථානයේ පිම්බීම හැකිලිම මුලින්ම කය සැහැල්ලු වන ආකාරයට පරයන්කය ගත උනි. ඉන්පසු මම දැන් මෙතන යයි කයට සිත යොමුකොට ටික වේලාවක් හිඳගෙන සිටින ඉරියව්ව මෙනෙහි කළෙමි. ටික වේලාවක් කයට සිත යොමුකොට සිහියෙන් යුතුව බලා සිටියේදී හුස්ම රැල්ල ඇතුළු වී උදරයේ පිම්බෙන ස්වභාවයද නැවත උදරය හැකිලි හුස්ම රැල්ල පිටවෙන අයුරුද හඳුනාගත්තේය. තවද හුස්ම රැල්ල උදරයට ඇතුළු වන විටදී උදරයේ ඊතා ඉක්මනින් පිම්බෙන අයුරුද හැකිලෙන විටදී තරමක් සෙමෙන් හැකිලෙන අයුරුද උදරය හැකිලෙන අවස්ථාවේදී චලන ස්වභාවයක්ද බිඳී යන ආකාරයක්ද අද්දුටු වෙමි. මම මේ ආකාරයට පිම්බීම සහ හැකිලීම සිත හැකිලීමට සිත යොමු කොට සිහියෙන් යුතුව බලා සිටියේදී සිතට වරින් වර සිතවිලි පැමිණේ. පැමිණේ. එම සිතවිලි සිත තුලට පැමිණියද ඒ වාට සිත යොමු නොකර මූල කර්මස්ථානයේ සිත යොමු කොට දැඩි වීරියකින් යුතුව පිම්බීම හැකිලීම නිරීක්ෂණය කළෙමි. මෙසේ බලා සිටියේදී උදරය ඇතුළත තෙරපීමක් වැනි ස්වභාවයක්ද දැවිල්ලක් වැනි ස්වභාවයක්ද අද්දුටුවෙමි. මේ ආකාරයට ටික වේලාවක් බලා සිටියේදී කයෙහි ඉනෙන් පහළ කොටස සහ අත් දෙක නොදෙනී ගියේය. කයෙහි උඩ කොටසෙහි විටින් විට විදුලි සැරයක් වදිනවාක් වැනි ස්වභාවයක්ද කුඩා සතුන් දුවනවාක් වැනි ස්වභාවයක්ද මූණේ කුඩා සතුන් විදිනවා වැනි ස්වභාවයක්ද අද්දුටුවෙමි. තව දුරටත් සිහියෙන් යුතුව භාවනා කරගෙන යන විටදී කය දෙපැත්තට පැද්දෙන ස්වභාවයක්ද එම පැද්දෙන පැද්දෙනවා වැනි ස්වභාවයේ තිබියදීම විටින් විට කය ගැස්සෙන ස්වභාවයක්ද අද්දුටුවෙමි. මේ ආකාරයට පැයක් පමණ කාලයක් සිහියෙන් භාවනා කෙලිමි. සක්මන් භාවනාව පල්මු සක්මන් මළුවේහි කෙළවර සිටගෙන මම දැන් සිටගෙන සිටිනවායයි මෙනෙහි කොට මදක් වේගයෙන් විනාඩි 5ක් පමණ මළුවේහි සක්මන් කෙලිමි. ඉන්පසු වම දකුණ වශයෙන් ටික වේලාවක් සක්මන් කළේය. ඉන්පසු මෙනෙහි නොකර එය පය පොළවේ තබන විට පයට දැන්න තද ගතියද ඔසවන විට සැහැල්ලු බවද නිරීක්ෂණය කරමින් සක්මන් කෙලිමි. මේ ආකාරයට සක්මන් කරන විටදී පය ඔසවන අවස්ථාවේදී දන හිස නැමෙන අයුරුද තබන විටදී දිගහැරෙන අයුරුද ඔසවන පාදයට විරුද්ධ වන විරුද්ධව තිබෙන පාදයේ පොළොවේහි ගැටෙන තිබෙන පාදයේ දෙසට කය නැමෙන අයුරුද දුටුවෙමි. තවද පාදයේ පොළවේ තබන විටදී උඩ මළුවේ සක්මන් කරන විටදී තද බව හා උණුසුම් බවද පොළවේ උණුසුම් නොවි තිබෙන තැන්වලදී සීතල බවක්ද දැනුනි. පාදයේ ඔසවන විටදී එම උණුසුම් සීතල ස්වභාවයන් නැතිව යන අයුරුද අද්දුටුවෙමි. වරින් වර සිතට සිතුවිලි ආවද ඒවා සක්මන් කිරීමට බාධාවක් නොවිය. මේ ආකාරයට දිගටම සක්මන් කරන විටදී කය පුළුන් ගොඩක් මෙන් සැහැල්ලු වෙන බව දැනුනි. මේ ආකාරයට පැයක් පමණ සක්මන් කෙලිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මේ කරගෙන යන්නා වූ මහඟු ශාසනික මෙහෙවර තවදුරටත් ඉදිරියට කරගෙන යාමට නිදුක් නිරෝගී භාවය ලැබේවා. මේ භවයේදීම උතුම් නිවන් සැනසීම ලැබේවා. සාදු සාදු සාදු. රසක්මනේ විස්තර කර තැන විදිහට තමනකොට යවනකොට තියෙන විස්තර විභාග සටහන් සහ ආකාර තව තවත් හොයන්න සාදර වෙන්න උත්සන්න කරලා බලන්න ආසන්න කරලා බලන්න ගත්තොත් බොහෝම හිත ඉක්මනට ඒකේ নিমগ্ন වෙනවා. අන්න ඒ ආදර්ශය අරගෙන පරියංකේදිත් යම් වෙලාවක මූල කර්මස්ථානයේ මුදුන්පත් වුනොත් මුණට මුණ දාලා තියාගන්න පුළුවන් වුනොත් ඒකේ අර විස්තර විභාග බලන ගතිය වැඩිකරනද එතකොට සතියේ සරණ අරමුණී ආරසාව ධර්ම ආරක්ෂාව Tamanට ලැබෙනවා. ඒ නිසා හැම වෙලාවෙම කරන්න බෑ ඒක. කරන්න පුළුවන් වෙලාවක් ආපු වෙලාවේ හැකි තාක් දුරට අරමුණ සමීප උත්සන්න වාසන්නව බලන්න කියලා එකයි කියන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මාගේ මූල කර්මස්ථානයේ කයේ ඉරියව්ව හා ආනාපානයයි හුස්ම සංසිඳී හිස් නොදන්නා තත්වයක් අත්විඳිමි ඔබ වහන්සේගේ උපදෙස් අනුව මේ නැවත නැවත සිදුවන්නට ඉඩ දෙමි මට කයේ ක්‍රියාකාරීත්වයේ මුල සිටම හොඳින් ප්‍රකට වුණා ඒවා හොඳින් සියුම් ලෙස බලා ඔබ වහන්සේට වාර්තා කොට ඇත වේදනා රැලි ආකාරයෙන් රිදුම් දෙන තැනට ගමන් කරන ආකාරයද කැමැත්තෙන් බලා සිටීමට හැකිය. තව කවදාවත් නොසන්සුන් ගතියක් කය දෙස බලන කය දෙස බලන්න සිද්ධ වෙන්නේ නැත. නමුත් දැන් ටික කලක සිට අත්දකින irritable sensation එකක් ඇත. ඒද කයේ ක්‍රියාකාරීත්වයේ කොටසක් විය යුතුය. නමුත් මම කවදත් කයේ සියුම් ක්‍රියා පවා හොඳින් බලපු බලන කෙනෙක් නිසා මට හිතාගන්න බෑ ඇයි මේක මම අත්විඳින්න අකමැති කියලා. එය ආවහම ඉරියව්ව වෙනස් කරන්නමයි හිතෙන්නේ. නොසන්සුන් ගතිය ඇති කරලයි මේ සාමාන්‍යයෙන් එන්නේ භාවනාවක් හොඳුන් හොඳින් සිදු වූ පසුවයි. එකපාරට මුලින් එන්නේ නැත. ඒ රැලි ලෙස comes in waves එන බව අත් දකිමි. බොහෝ විට කකුල්වල කයේ යට කොටස හා යට කර මුළු ඇඟේම දැනේ. සමහර අවස්ථාවල නිින්දින් මැදියම් රැ අවදි වෙනවා මේ වෙනවා මේ දැනීම සමග දවසක් දෙකක් සූදානම්ව ගොස් ඒ ආවිත එම දැනීමට එන්නදී එම රැල්ලවල් මතම සිටියෙමි. rode the waves. මුලින් අමාරුණත් පසුව මට සියුම් සහනයක් සිනහවක්ද අද්දුටුවෙමි. නමුත් අර නොසන්සුන් ගතිය යන්තම් හෝ පැවතුනි. එම දැනීම අවසානයේ තාම නොදුටු බවයි මට හැඟෙන්නේ. ඒකයි ඒක තාම එන්නේ කියලා මට හිතෙනවා. මේ අවසානයක් දක්වා ගෙන යා යුතු අත්දැකීමක්ද. මේ හැම භාවනා වාරයකට එන්නේ නැත. නමුත් නින්දේදී තාම නතර නිතර එනවා. මම නැවත නැවත ඉරියව් මාරු කළ විට එය නැතුව යනවා. මා එයට අකමැති බව තේරෙනවා. මේ වැඩමුළුවේදී භාවනාවේදී එය එන විට නාසිකාග්‍රයේ හිත දමා එය කපා හරින්න උත්සාහ කරනවා. එය ප්‍රීති සුඛ අංශයක් කියා වෙනත් ස්වාමින්වහන්සේ නමක් මට කියා දුන්නා. එය සුඛයක් ලෙස මට නොදැනේ. අපේ අනේ කරුණාවෙන් මේ පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායස පතමි. විස්තර වශයෙන් බලනකොට පේනසිට මේක දෝමනස්ස වේදනාව වශයෙන් හඳුන්ලා තියෙන කයෙහි දුක් වේදනාව නෙවෙයි ඊට පස්සේ එන හිතෙහි දුක් වේදනාව දෝමනස්ස වේදනාව කියලා කියනවා. ඒ දෝමනස්ස වේදනාව ආපුව ඇඟ නිකන් අච්චාරු දැම්මා වගේ, ලුණු දෙහි දැම්මා වගේ ඉරියව්ව තියන්න බෑ ඉන්නපු ගමන් කිචි කන කිටි කැවෙනවා. කිටි කැවෙනවා. නැත්තම් කිටි කිටි ගන්න පටන් අර ගන්නවා. ඒකට පොඩ්ඩක් ඇඟ හොල්ලපු ගමන් හරියනවා. ඉතින් මේක දිගින් දිගටම යනවා. මේකට නිවනක් කෙලවරක් නිමක් තියනවද කියලා අහුවොත් මේකට ලෑස්ති වෙලා ගියොත් පේනවා මේ ශරීරයේ දුක් වේදනා කොයි විදිහකින් හරි කායික දුක් වේදනා අයින් කරුවට පස්සේ මේ දෝමනස වේදනාව නිතරම තියෙනවා සංසාරේ කිසිම තැනක් නැහැ මේක නැති තැන. ඉතින් මේ නිසා පේනවා සංසාරේ පුරාවටම තියෙන දුකක් කියලා. ඉතින් මේකට අපි හිත ගන්න කැමති නැහැ. ඒ නිසා අපි ওই විවිධාකාර දේවල් වලට හිත දාලා ගත කරනවා. ටෙලිවිෂන් බල බල ඉන්නවා, රේඩියෝ අහනවා, බීඩි බොනවා, බුලත් පිට හපනවා, කයිවාරු කෙලිනවා. තේරම කරන්නේ ඔකට හිත එනවාට. ඒ නිසා මේකේ කෙලවර තමයි මේ පෙළන ගතිය. මේ තවන ගතිය. ඉතින් ඒක තමයි දුක්ඛ ලක්ෂණය. දුක පේනකොට ආර්ය දුක්ඛ සත්‍ය එනකොට පීල නට්ටෝ, සන්තාප නට්ටෝ, විපරිණාම නට්ටෝ, සංකතට්ටෝ කියලා මේක පෙළන ගතියක් තියෙනවා, තවන ගතියක් තියෙනවා. ඒ වගේම සංකතයක්. කවදාවත් එකම දේ දෙසරයක් පෙන්වන්නේ නැහැ. විවිධ දේවල් වලින් සකස් කිරීම සිද්ධ වෙනවා. විපරිණාමට්ටෝ වෙනස් වෙනවා. ඉතින් මේක නොදකින්න දඟලන තාක්කල් මේක නැවත නැවත එනවා. ඒ නිසා උදේ ඉඳලා හැන්ද වෙනකන් මම මේකත් එක්ක ඉන්නවා කියන එක විතරයි. එතකොට මේක තමයි දුක්ඛ සත්‍ය කියන එක තේරුම් ගන්න එක විතරයි තියෙන ලොකුම සැපත. ඒක නිසා මේකට පිළියම් හොයන්න හොයන්න පරිේෂණ කරන්න කරන්න වෙහෙසටපත් වෙන එක බාර ගන්නකම් බාරගත්ත ජයග්‍රහණයක් නෙවෙයි හම්බෙයි. මේ සංසාර කියන්නේ දුක. ඒක ගොඩක් කායික වේදනාවට වැඩිය දුක් දෝමනස වේදන හොඳට පේන්න තියෙනවා. ඒක නිසා මේ මේ වේදන මේ දුක් දෝමනස වේදනාව තියෙන හැම තැනදීම සතිය තියෙනවා කියලා සමීකරණයක් ලියා ගන්න. මේ දෝමනස්සේ මට දැනෙන මේ අච්චාර දැම්ම වගේ ලුණු දෙයි දැම්ම වගේ තියෙන හැම වෙලාවෙම මට සතිය තියෙනවා කියලා සතියට ප්‍රමෝදයක් ඇති කරගන්න. මේක තියෙන නිසා සතිය තියෙනවායි කියලා. එතකොට ඒක මනාපමනාප නෙමෙයි තියෙන්නේ. හඳුනා ගන්න ඕනේ මේක දෝමනස්ස වේදනාව. ඒ නිසා නැති තැනක් හොයන්න බෑ. උදේ ඉඳලා හැන්ද වෙනකන් හොයන්න බෑ. හැම වෙලාවෙම පණ තියෙන හැම කෙනෙකුටම මේ මේ ෆ්‍රික්ෂන් එක එහෙම නැත්නම් මේ අසහනශීලී ගතිය එහෙම නැත්නම් දවන තවන ගතිය මේක සරුවච්චන් ආංශේ පෙන්නනවා කරත්තයක මේ රෝදේ බොස්කෙඩියේ අලවංගුව හිටලා තියෙන තැන පුදුම තෙරපීමක තියෙන. ඇක්සල් එක තියෙන්නේ රෝදේ උඩ රෝදේ කැරකෙනකොට පුදුමාකාර බරක් වැටලා. කැරකෙන්නම ඕනේ නැතත් මේක බර වැටලා තියෙන. කැරකෙනකොට මේක මුකුත් නැහැ කර කර කර කර ගාලා කැපෙනවා. ජීවත් වෙනකොට ක්‍රියාකාරකම් වැඩි වෙන්න වැඩි වෙන්න බොස් කිඩියේ අලවංගෝ කැපෙනවා වගේ තමයි ක කියලා කියන්නේ අක්ඛ කියන එක. මේ දුකසේ මේක අල්ලගෙන තියෙන කරතරෝදේ. කරතරෝදේ කැරකුණත් නැතත් බර අල්ලලා තියෙන. ඒ නිසා ජීවත් වෙන හැම චිත්තක්ෂණයකම ඔබ තියෙනවා. මේක සති ලකුණක් කරගන්න ඒකල පුළුවන් නම් මැරෙන්න ඉස්සලා කටඩුව කියලා දෙන්න. මේ සත්‍යමත් වෙනවා කියලා කියන්නේ සංසාරේ දුක දන්නවයි කියලා කියන්නේ නිතරම ඕක තියෙන ඕක මගහරින්න ගිහිලා කවදාවත් කියලා කරන්න බෑ. ඕක බාරගනින් ඕකට ප්‍රමෝද වෙනවා. ඒ පෙළෙන ගතිය එනකොට ප්‍රමෝද වෙන්න මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. එතකොට අපි තවත් දුරටත් ওই වේදනාශක හොයන්නයි, බෙහෙත් හොයන්නයි මොකුත් යන්නේ. මේකත් එක්ක ජීවත් වෙනවා. එතකොට කවදා හරි ඒකත් එක්ක ජීවත් වෙන එක්කෙනෙක් කල්යාණ මිත්‍රත්වයට ලැබෙයි. ඕක නැති කරන්න හදන හැම අමනෙක්ම තිබුණට වැඩිය දුකකටපත් වෙනවා. ඒ නිසා මේක පැමිණි දුක් පැණි රහයි කියලා ඉදිරියට යමු අපි ඊගා ප්‍රශ්නට යන් ඒක නිසා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව පළමුව මම මෙතන වාඩි වී සිටනවා යයි මෙනෙහි කරන විට මට මාගේ ශරීරයේ තුඹසක් මෙන් දිස්වේ. ඉන් මොහොතකට පසුව ආශ්වාස ප්‍රාශ්වාස දැනෙන්නට පටන් ගනී. ඊතා සුළු වේලාවක් ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කරන විට එය නොදැනී ගොස් මා කහපාට ආලෝකයක් තුල ඉන්නක් මෙන් දැනේ. එවිට විවිධ රූපද පෙනෙන්නට පටන් ගනී. මා නිදි නොමැති බව මට දැනෙන අතර පැයකට වැඩි වැඩි කාලයක් මෙසේ සිටිය හැක. සමහර දිනවල භයානක රූපද පෙනේ. අද උදෑසන භාවනාවේදී මගේ මුහුණ මුහුණම තදින් කසන්නට වූ අතර කකුල් දෙක පොළවට තද වී ඇති ආකාරයකින් ඊතා වේදනා ගෙන දෙන්නට විය. සමහර දිනවල මට තදින් දහඩිය දමන්නට පටන් ගනී. සෑම දිනකම ඔළුව තදින් ගැස්සී. මෙසේ වේදනාව දැනෙන විට වේදනාවල් ලෙස නිරීක්ෂණය කළත් ඉවසා සිටීමට නොහැකි නොහැකි වූ විට මට මම ඉරියව්ව වෙනස් කරමි. සිත බාහිර කරුණු කරා දිව යන්නේ කලාතුරකිනි. එවිට මම සිත පිට ගිය බව හඳුනාගෙන නැවත කයට සිත රඳවා ගැනීමට හැකි වේ. සක්මන් භාවනාව මම දකුණ ලෙස මෙනෙහි කරමින් දින ටික වේලාවක් සක්මන් කරන විට මම ඇවිදිනවා යන සිතවිල්ලෙන් ගමන් කිරීමට හැකි වේ. ඒ අතරතුර සිත පිට යන විට මම එය හඳුනාගෙන නැවත පියවර තැබීම මෙනෙහි පියවර තැබීම කෙරෙහි සිත යොමු කරමි. මෙසේ පියවර 20ක් පමණ සිතවිලි වලින් තොරව සක්මන් කළ හැකි වේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ තවදුරටත් මාගේ භාවනාව දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේ උපදෙස් ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ භවයේදී උතුම් නිවන අවබෝධ වේවා. ඒ පරයන්කේ මුල් කොටසේ රචනය හොඳට විස්තර වෙලා තියෙනවා. මේ සතිය පිහිටියාට පස්සේ මේ කයේ පුදුම විදියේ අමෝර වේදනා නොපැතූ දේවල් නොපැතූ දර්ශන පේන්න පටන් අර ගන්නවා. හැබැයි මේ දර්ශන නොපැතූ නොවිරූ දේවල් උනාට ඒක තියෙන නිසා ඒ දර්ශන තියෙන නිසා කැක්කුම් පුපුරුන් තියෙන නිසා වේදන සතිය තියෙන බව තේරුම් අරගන්න තාම යෝගාවචරය පමාගතියක් පේනවා. මේ සේරම මතුවෙන සතිය තියෙන නිසා. හැබැයි සතිය තියෙන නිසා බලාපොරොත්තු වෙන්නේ අපි සෞම්‍ය සුන්දර මේ සෝබන දේවල් වුණා කියලා හිතුවට පේන්නේ නම් එච්චරම සුන්දර සෞම්‍ය දේවල් නෙවෙයි. නමුත් ඒකට ප්‍රමෝද කරගත්තොත් මේ සතිය තියෙන නිසා මේක පේන්නේ කියලා. එතකොට යෝගාවචර තියෙනවා ඕක මේ අහම්බයක්වත්. එහෙම නැත්තම් කර්මිකට ආබද්ධයක් නෙවෙයි. මේකේ මෙතෙක් කල නොදකම නිසා තමයි අපි සංසාරේ තවදුරටත් ඉල්ලුවේ අර ජීවිත මේ ආත්ම කොහෙද ගියත් ඔය මැරිච්ච නැති හැම ඉන්න ජීවත් වෙන හැම වෙලාවෙම ඕක තියෙනවා. ඕක බාර ගන්න නැත්තේ අපි හිතනවා මේක මට විතරයි තියෙන්නේ ළඟ ඉන්න එක නම් ෂෝක් එකට භාවනා කරගෙන ඉන්නවා අප්පා මට විතරයි මේ කූඹිදුවන්නේ. මට විතරයි පුපුරු ගහන්නේ. මට විතරයි කැක්කුම කියලා. නමුත් ඒ මනසෙන් ඇහුවොත් මේ මනසත් ඒකම තමයි කියන්නේ. ඔය කමටහන් සුද්ධ කරනකොට අපි ඔක්කොටම පේනවා හැම කෙනාගේම කිල්ලෝ මල්ලේ කිල්ලෝටයක් තියෙනවා. හැම කිල්ලෝටෙම හුණු තියෙනවා. ඔක්කොමලා ඉන්නේ එකම අච්චාරුවේ. එකම ගොජේ. එකම කක්කවලේ. ඉතින් කියන්න මොකද මොකද වාගේ මොකද අපි අහවලා අහවලානේ ඒ කට්ටියට අපිට කොහොමද මේ මෙහෙම දුක් එන්නේ? නම සරුවචනාංශ කියලා තියෙන පැහැදිලිව හැම චිත්තක්ෂණයකම පෙළෙන ගතිය තියෙනවා. හැම පෙළෙන ගතිය තියෙන හැම චිත්තක්ෂණයකම සතිමත්. ඒ නිසා කවදාරි අපි මේ පෙළෙන ගතිය එනකොට සාදර වෙනවා. අපි අනුන්ගේ සීනි කිරණ නෙවෙයි. අනුන්ට අවශ්‍ය දෙයක් කතා කරනවා නෙවෙයි මේ පේන දේ බාර ගන්න. ඒක කොච්චර අමාරුද බලන්න. එතකොට මුළු ඇඟට දරන්න බැරුව යනවා. එතකොට හොඳට මතක තියාගන්න අපි කවදාකවත් අත දාන්න ඕනේ ඇඟ මොනවා හරි කරලා ඕක නියම් කරගන්න. නැති කරගන්න. ඇඟ නාලියනවා. අතපය දිගාරිනවා. නිින්දදී වුණත් බාන කවදාකවත් ඉන්නවද කියලා මෙහෙම හඳුන් කොටයක් බිම තිබ්බා වගේ පිළිමක් පිළිරුවක් කැපුවා වගේ නෑ. නාලියනවා. ඒක ඇඟ කරයි. Taman හොඳට බලනින්න මොනවාක්වත් හිතාමතා කරන්නේ නැතුව මේක නිකන් මේ කුණු ගහ වනුගම් ගහපු මලකුණක් වගේ හැම තැනම නලියනවා පොපියනවා. පෙළන ගතිය. පෙළ පීල නට්ටෝ. මේකට පොළනවයි කියලත් කියනවා. හාල් ටිකක් හරි වී ටිකක් හරි කුල්ලකට දාලා පොළනකොට ඒ වී ඇටයකට හාල් ඇටයකට එකම ඉසුබුලන්ට චිත්තක්ෂණයක්වත් නිකන් ඉන්න දෙන්නේ නැහෙනි. පොළනවා. ඒ වගේ මේක හැම අන්තුවක්ම නිතරම පිළිපිලී තියෙනවා. මුති ඒක හොඳට දකිනවනම් වෙන සද්ධාවෙන් ඕක දකින්න බෑ. වීර්යෙන් දකින්නත් බෑ. සමාධියෙන් දකින්නත් බෑ ප්‍රඥාවෙන් බෑ සතියෙන් බෑ. ඒ නිසා මේක පේන වෙලාවේ සතිමත් මොහොතක් කියලා හිතාගෙන මේක ස්වභාව වශයෙන් පැංගිරි රසය තිබුණාට තිත්‍ත රසය තිබුණාට ඒක මිහිරියාවක් මතු කරගන්න කියනවා. මේ මේ ස්වභාවයේ දැක දැක සතිමත්ව ඉන්න එක ප්‍රමෝද ජනක දෙයක් කියලා. ඒක තමයි ඔය සිංහලයා සිංහල දාගෙන තියෙන වචනයක් පැමිණි දුක් පැණි රහයි කියලා. බුදුජානනාංශයේ කිව්වේ මේක පෙළෙන ගතියක් තමයි මහණි, දවන දවතියක් තමයි මහණි. ඒ වුණාට මේකට ප්‍රමෝදේ පහල කරගන්නේ. එක්ක බුදුහාමුදුරු කියන දේ අහන්න නැත්නම් සිංහලයා කියන දේ අහන්න. ඒව නැත්නම් පෙළෙන එකයි තියෙන්නේ. අති ගෞරවනීය ස්වාමින් වහන්ස මා ආනාපාන සතිය මූල කර්මස්ථානයේ ලෙස වඩන්නේය. ඔබ වහන්සේගේ මඟ පෙන්වීම පරිදි සතිය පිහිටුවමි. ස්වාමින් වහන්සේ දැනට මාස දෙකක පමණ කාලයක සිට ඇසට දැర్శණය වන සෑම තැනකම සෑම දෙයක්ම ඊතා සියුම් ලෙස බිඳී බිඳී යන සයක් පෙනෙන්නේය. ඇස්පියා ගත් විටදී ඒ ඊතාමත් සියුම් ලෙස සිතට පෙනේ. ආශ්වාස ප්‍රශ්වාසයේදී නාසයට නාසයේ අග වැදෙන හුස්ම රැල්ලද ඊතා සියුම් දූවිල්ලක් ලෙස ප්‍රකට වෙයි. ইহත අධ්‍යක්ීමෙන් පසු දැන් නිරන්තරයෙන්ම දෙසවෙනෙහි රැහැයන් හඬන ශබ්දයක් මෙන් උස් පහත් වෙමින් රිද්මයකට දැනෙන්නේය. මෙය නොනවත්වාම ඇසෙයි. එමෙන්ම හදවතෙහි ගැස්මද ඊතා පැහැදිලිව ඩිග් ඩිග් ශබ්දයෙන් ප්‍රකට වන්නේය. පාරයන්කයට ගිය විගසම මම මෙම අවස්ථා ප්‍රකට වන්නේය. ආනාපාන සතිය නොදැනෙන්නේය. මේ පිළිබඳ ඔබ වහන්සේගෙන් ඊතා ගෞරවයෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේ මේ අත්භවයේදී මේ අමා මහ නිවනින් සැනසේවා. අයිති මේක පරියන්කේදී විතරද තියෙන බලන්න කොයි වෙලාවක හරි සක්මණේ වුණත් කමන්නේ හිටගෙන ඉන්නකොටත් කමන්නේ නිදාගෙන ඉන්නකොටත් කමන්නේ කයට හිත ගියා නම් සීයේ එළඹ සිටියා නම් ওই චීන අංශු වශයෙන් පුපුරු ගහන ගතිය ওই රැහයි හඬන ගතිය මම මැරිලා නැහැ කියන එකට තියෙන මේ ජීවත් වෙනවා කියන එකට තියෙන මේ පිළීම ඉරියව්වේ කිසිසේත්ම බැඳිලා නැහැ. ඒකල්ලි බලන්න මේ පේන එක් පුපුරු ගහන ගතිය හෝ මේ කනාම මේ රැහි යන්න සද්දේ ගෑනුකමක් පිටිකමක් තියනවාද කියලා. ඒකේ බලන්ඩ මේ උගත්කමක් නුගත්කම මේකට බලපානවාද කියලා. ඒකේ බලන්ඩ මේ බාලයාට තරුණයාට මහාන මහල්ලාට කියලා වෙනසක් තියනවාද කියලා. ඕක තමයි මනුස්සකම කියන්නේ. ඒක බාරගත්ත දවසේ වෙන ඔතන තමයි බුදුහාමුදුරුවෝ ඉන්න තැන. ඉතින් එතෙන්ට යන්න අපිට බයයි. අපි හිතනවා නෑ නිවන් දකින්නට අපි වෙනම රෝසමල් යානාවක් උඩ එහෙම නැත්නම් මේ විල්ලුද කොටයක් උඩ ගිහිල්ලා හිටිය. නෑ ඕක තමයි බිලි ගන්න තියෙන දේ. ඒක පරියන්කට සීමා කරන්න එපා. ජීවිතේ හැම චිත්තක්ෂණයකම හැම ඉරියව්වකම හැම වෙලාවකම මේක බලන මේ ගතිය මේ පුපුරු ගහන ගතිය මේ සද්දේ වයසට යන්නේ නැහැ. අපි ඉබදෙන්දි ඉස්සලා පටන් ගත්ත එක. අපි මැරලා ගියත් නිවන් දැකලා පිරුණම් පෑවත් ඕක ඉතුරු වෙනවා. නිසා මේ සද්දේ බලන්න මුලැමැද අග කියන සංස්කාර ස්වභාවය තියෙනවා කියලා. කවදාවත් නැහැ. මේ සද්දෙට මුලක් මැදක් අගක් නැහැ. මේ පුපුරු ගහන බව මේ අනිත්‍යතාවයටත් මුලක් මැදක් අගක් නැහැ. හැමදාම එක දිගට සදාචල යන්ත්‍රයක් විදිහට තියෙනවා. නමුත් අපි ඒක බාර ගන්න කැමති නැහැ. උඹට දමලා එන්නත් ඇහි ගිනලා ඉලුවත් අපි හිතනවා මේක විකෘතියක් කියලා. අපි ප්‍රകൃතියට බලාපොරොත්තු වෙනවා කතරගම දෙයියෝ ආගේ ස්මුණු 6යි අත්ත 16යි 12යි ඔක්කොම වරඳෝ බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ පේන දේත් එක්ක හොඳට යාළු වෙන්න. කොච්චර යාළු වෙනවද කියනවනම් ඉඳගෙන ඉන්නකොට නෙමෙයි හැම වෙලාවෙම මේක අහන්න හැම වෙලාවෙම මේක දැනතැන්න ගියාන හැම වෙලාවෙම සතිමත් කියලා කියන්නේ. ඒ නිසා මේවා සතිය තියෙන බවට තියෙන අතුරු සංඥා. එක එක නයි එක එක විදියට දන්නවා. වෙති කොහොම කෙරුවත් ඔය ඔක්කොම එකයි හැබැයි. උපුරු ගහනවා දැක්කත් සාධ්‍යයක් වශයෙන් දැක්කත් ආලෝකයක් වශයෙන් දැක්කත් සහැල්ලුවක් වශයෙන් දැක්කත් ඔක්කොගෙම මූල ස්වરૂප එකයි. මේකට අපි ශක්ති කියලා කියනවා. බලය කියලා කියනවා, ජවය කියලා කියනවා. ඒක තමයි මේ විවිධ විදියට යන්නේ. ඒ නිසා ඒකත් එක්ක ජීවත් වෙන තාක්කල් ප්‍රමෝදයක් ඇති කරගන්න. හැබැයි ඉතින් අපිට සහතිකයක් හම් වෙනවා බුදුහාමරගෙන් කෙලස් නැහැ කියලා. මෙතන ඉන්නා තාකල් කෙලස් නැහැ. ඒ නිසා මේ කෙලස් ඉච්ච ලෝකේ මෙතන ගත කරන එක අලුතෙන් කෙලස් නොඋපදවන හොඳ චිත්ත විදියක්. ටික කාලයක් මේක පුරුදු වෙනකොට දැනට හිතේ තියෙන කෙලෙස් වලටත් ඉන්න බැරි තත්වයක් එනවා. ඊට පස්සේ තමයි ඔය නූපන් කුසල් අපි ළඟ තාම ඇති කරගන්න බැරි වෙච්ච දක්ෂතා එන්න පටන් ගන්න. ඒ නිසා මේකට මේක හැම ඉරියව්වකම හැම වෙලාවකම දැක ගන්නා සුළු ජීවන රටාවක් ගත කරන්න කියන එකයි කියන්නේ. තෙරුවන් සරණයි. පිම්බීම හැකිලියම් මූලික අරමුණු කරගෙන පරියංක භාවනාව කරන යෝගාවචරයෙක්මි. 1. සක්මන් භාවනාව. පරියංක භාවනාව මෙන්ම සක්මන් භාවනාවට ප්‍රිය කරන මම ප්‍රිය කරන මට වම දකුණ ලෙස පා තබන විට මුල් විනාඩි 15ට පසු පාද නිසි සිහියෙන් පියවර 10ක් 15ක් පමණ තැබිය හැක. වම් පාදයේ තබන විට ඇඟ වම් පැත්තට ඇලවෙන බවක් දකුණු පාදයේ තබන විට දකුණු පැත්තටද ඇලවේ. විනාඩි 40ක් 45ක් පමණ යන විට මට වම් පාදයේ තබන විට වම් උකුල් ඇටයේද දකුණු පාදයේ තබන විට දකුණු උකුල් ඇටයේද මනසේ දැනේ. සුපුරුදු පරිදි මාගේ වම් පාදයේ තබන විට ඇඟිලි වලට මදක් පිටිපසින් මස් පතුලේ ගුලියක්සේ ඉදිමි ඇතිසේ දැනෙන අතර හොඳින් නිරීක්ෂණය කළොත් වම් පාදයේ විලුඹේ පිටිපස්සට වන්න පොඩි රිදීමක් හඳුනාගත් දෙමි. එක පාදයක් තියෙනවාක් සමගම අනික එසවෙන අනික එසවෙන බවත් මුලින්ම පාදයේ විලුඹේ පිටිපස්ස කොටස පොළවට වදිනු බවත් දනී. දැනේ. දකි. දැන් මම සිත යොමු කරන්නේ එකම පාදයේ පියවර දෙකක් අතර වෙනස බැලීමටය. දෙක පරියංක භාවනාව. පිම්බීම හැකිලිම මූලික අරමුණු කරන කරගත් මාහට පළවෙනි විනාඩි කිහිපෙම ගොරෝසුව මූලික අරමුණ දැකිය හැක. විවිධ ස්වරූපයෙන් දිස්වන මෙය මුලදී බැලුමක්සේ බඩ චලනය වන අයුරක් දිස්වේ. ක්‍රමයෙන් දිග කෙටි වේගවත් ඊතා වේගවත් ඊතා සෙමින් වේ. තවත් සමහර විට පරණ යන්ත්‍රයක් වැඩ කරන්නාක් මෙන් මාගේ ශරීරයේද පැද්ද පද්දා වේ. එවිට මට බඩට වඩා නාසයෙන් හුලං වදින්නාක් මෙන් ප්‍රකටව පෙනේ. මෙසේ ඊතා වේගයෙන් වන හුස්ම ගැනීම ඉන්පසු සිතාගත නොහැකි විදියට ශාන්ත ස්වරූපයකින් මා පසුව තනි වී තුනී වී යයි. මට මම තුනී වී යන අවස්ථාවට ලෑස්ති වී ගොස් බලන විට තත්පර 5ක් 10ක් පමණ බඩේ චලනය නැතිමුත් ශරීරයේ කොහේ කොහේ හරි හුස්ම වැඩ කරන බවක් දැනේ. හැඟේ දැනේ. මම තවත් බඩ දිග බඩ දිහා බලන් සිටන විට බඩ නැවත ඊතා තුනී වී හිමින් සෙලවෙන්න පටන්ගෙන ගොරෝසු බවට හැරේ. මෙසේ හුස්ම නොදිනී ගිය බොහෝ විට මට තත්පර 5ක් 10ක් පසු පපුවේ හුස්ම ඉරිවි ඇති අයුරකින් දැනෙන නිසා මම දිග හුස්මක් ගනිමි. මෙය 5ක් 6ක් 6ක් පාරක් පය තුලදී සිදුවේ. උපදෙස් පතමි. තුන පරයන්ක භාවනාව තුලදී දැක්කහා සිතුන අනෙකුත් දේ. එක විනාඩි 30ක් මට විනාඩි 30ක් පමණ ගිය විට මම නිදහස් නිදහස් දිශාව නොව වෙන පැත්තකට හැරී සිටනා වාගේ පෙනීම. මේ සිතේ මායාවක් බව අටහා ගත්ෙමි. දෙක සුවපහසු කොට්ටයක වාඩි වී සිටන විට සිටින මට විනාඩි 30ක් 45ක් වන විට කළු ගලක් මත සිටින වාසේ දැනේ. මෙය සැරින් සැරේ වෙනස් වේ. 3. අද දින එකපාරටම S2ට එලියක් වැටුනි. මෙය gederadida දෙපාරක් විය. නමුත් අද එය ඊතා දීප්තිමත්ව වැටුනි. ඉන්පසු මුළු මූණ පුරාම පැතිර ගියේය. දීප්තිමත් වැඩිකමද නිසා මගේ මූණ ඉබේට පැත්තකට ටිකක් හැරුණි. එළිය මූණට කලින් එන නිසා දෝ හැඟේ. මම මොහොතක් එළිය දිහා බලා සිටියෙමි. නැවත බඩට සිත යොමු කෙලෙමි. පිම්බීම හැකිලිම පෙනෙන නිසා මම ඒට හිත නැවත යොමු කෙලෙමි. මේ වන විට විනාඩි 50ක් ගොස් බව මම දැනගත්තේ මේ ගැන ලිවීමට උත්සුක වී නැගිට නිසා නැගිටි නිසාය. හතර මට මනං කල්පිත හීනයක් දැක්කෙමි මම. මම වෛද්‍යවරයෙක් වී මේ කැලෑවේ සිටින සතුන්ට බෙහෙත් කර කර ඉන්නවා දුටුවෙමි. මේ අතරතුර නැවත සිත ක්‍රමයෙන් මූලික අරමුණ වූ පිම්බීම හැකිලීමට ඉබේම ආවේය. එවිට කලින් මද ගොරෝසු ස්වභාවයක් ගොරෝසු ස්වરૂපයක් තිබූ මූලික අරමුණ හීනෙට කලින් තුනී වන්නට පටන්ගෙන ඇති බව මා අත්විඳෙමි. මෙය මා මෙසේ අත්විඳින පළමු වතාවයි. එනම් සිතවිල්ලක සිටියේදී මූලික අරමුණෙන් පිට හිත ඇති නමුත් නැවත මූලික අරමුණ හා ඉබේම සම්බන්ධ වන විට කලින් ගොරෝසුව තිබෙන මූලික අරමුණ දැන් සිතවිල්ල ඉවර වෙනවත් සමගම තුනී වී ඇති බව. සති දෙක තුනක් වාගේ ඊටා කෙටි කාලයකින් මට මේ මෙම වැඩසටහනට සහභාගී වෙන්නට ඉඩ සලසා දුන් කුඹුදිනී මෙන් කුඹුදිනේ වහවා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඔබ වහන්සේ වැනි ඉතා ප්‍රායෝගික අපිට තේරෙන හඳින් භාවනා උපදෙස් වහන්සේලාට තව තවත් බිහි වේවා. පතමි ඔබ වහන්සේට වහා වහා චතුරාර්ය සත්‍ය අවබෝධය වේවා. තෙරුවන් සරණයි. විස්තර ලියමන වැඩි මේ කෙටියෙන් සඳහන් කරන්න තිබුණාම සමාජලාටික කලාව දන්නේ නැති මේක තමයි තියෙන එකම ක්‍රමේ. ඒ නිසා අර සක්මණේදී පරියන්කේදී යොදන විදිහට අරමුණේ හොඳට විස්තර බලන්න. ඒතර මේ සතිය පුබුදා පුදුමාකාර විදිහට විවිධාංගීකරණය වෙනවා. අරමුණට හිත දාන්නේ නමුත් ලැබෙන අත්දැකීම් ඔක්කොම සංසාරේ ප්‍රශ්න විසඳනවා. ඒක වෙන්නේ සතියේ තියෙන විවිධාංගීකරණය හරහා. ඒක ලාභෙට තියාගන්න නැත්නම් අතිරේක ලාභයකට ඒක එච්චරම ලොකු කතා කර යුතු දෙයක් නෙවෙයි. ඒක ලැබෙන අතිරේක ලාභයක් පුළුවන් තරම් බලන්න ලදලද අවස්ථාවේ තම මූල කර්මස්ථාන ඊටාම සමීපව ළඟින්ම ඇසුරු කරන්න. එතකොට මේ ඔක්කොගෙම තියෙන ප්‍රශ්න එන්න තියෙන ප්‍රශ්නයි වලට උත්තර ලැබීමක් වෙනවා. ඒ නිසා මුල් කොටසේ රචනයේ මුල් කොටසේ ලීලා තියෙන විදිහට අරමුණට හොඳට සමීපව සාදරව හිතව දාන්න. එතකොට ඔය වගේ අනන්ත දේවල් සිද්ධ වෙයි. ඒ ඔක්කොම අර භාවනාව අරමුණ උත්සන්නාසන්න වෙනකොට ලැබෙන අතිරේක ලාභ කියලා හිතාගන්න. අවසර ස්වාමින් වහන්ස අද මාගේ යෝගී දිවෙහි දෙවැනි දිනයයි. පළමු දිනෙහි කිසිම ලෙසකින් සතිය පිහිටුවා ගැනීමට නොහැකි විය. අද දින උදෑසන තිර අදිෂ්ඨානයකින් පරයන්කට වාඩි වුනිමි. මුලින් ආශ්වාස ප්‍රාශ්වාසයේ රළු විය. පසුව එය ලී කොටයක් ඉරන්නාක් මෙන් උඩ යට යන්නට විය. ක්‍රමයෙන් ආශ්වාස ප්‍රාශ්වාසයේ තුනී වෙමින් නූලක් මෙන් දැනිනි. මගේ සිතත් ගතත් දෙකම සැහැල්ලු විය. උදෑසන ආහාරයෙන් පසු නැවත වාඩි විය. ආශ්වාස ප්‍රශ්වාසය අතර හැර අතරතුර විශාල හුස්ම රැල්ලක් ඇති වී නැති විය. මගේ සතිය හොඳය. නමුත් එක විටම මාගේ හිස හිරවෙන්නක් මෙන් විය. නින්දකින් හදිසියේ අවදි වූවක් මෙන් මාව කැරකෙන්නට විය. ඒ වූයේ කුමක් නිසාදයි පහදා දුන් මැනවි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. ඉතින් ඒක වැවෙන වැඩෙනකොට එහෙම ඒක තැම්පත් වෙනවා ආය අවිස් වෙනවා. ආය තැම්පත් වෙනවා ආය අවිස් වෙනවා. ඒව එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙලා තියෙන්නේ. ඇයි තැම්පත් වෙන්නේ ඇයි අවිස් වෙන්නේ ඇයි කියලා ඇහිමම මේ ස්වභාවික ක්‍රියාවලියට කරන කෙනහිල්ලක් හරි ආදුවක්. ඒ නිසා මේ වැඩි දිගට කරගෙන යන්න පුළුවන් නම් මේ ලියන්න තියෙන ලියන මල්ල ඔබෝබ බලන්න යන්නේ. ඇයි එහෙම වෙන්නේ කියලා අහන එක මොන විදිහකින් උඩ කොතනකරි ඇයි කියලා ඇහුවනම් ඒක නාස්තික ප්‍රශ්නයක්. සිද්ධ වෙන දේ ඒක නා අපිට අයිතියක් නෑ අහන්නයි කියලා. සිටි වෙච්ච දේ ලියන්න මේක දරා ගන්න පුළුවන් නම් ඒකත් ජයසිරි මංගලම් කියලා යනවා මිසක් මේකට නිදර්ශන හොයන්න යෑම නැත්තම් හේතු කාරණු හොයන්න යෑම ඔය ලියන්න තියෙන මල්ල ඔබ ලබා බැලීමක්. නිසා ඒක භාවනා යෝගාවචරයට අවශ්‍ය නැහැ. යන ක්‍රමය හොඳයි. ඔయితත් වැඩි කම්පන චංචල ආවත් ආයසරයක් මම ආධුනික යෝගාවචරේ කීයමට හරි ගියේ නෑ මට අද හරි ගියා කියන මට්ටමට එනකන් ආධුනික බව රකින්න කොච්චර හිත කැළඹුණත් නැවත අරුමුණට ගෙනීමේ දක්ෂකම තමයි යෝගාවචරකම කියලා කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ගරු කටයුතු ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ කුමුදිනී මහත්මිය ඇතුළු සෑම දෙනාට මේ කරන මාංගු සේවයට පින් අනුමෝදන් කරමි. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දෙසූ සරල උපදේශ අනුව සැහැල්ලු සිතින් ආනාපාන සති භාවනාවේ යෙදුණෙමි. එහිදී චිත්ත ඒකාග්‍රතාවය හොඳින් ඇතිවුණි. එම පැය ඇතුළත භාවනාව හොඳින් කරගෙන යාමට හැකිය. වේදනා කොන්දේ වේදනාව වේදනානුපස්සනාව ඒ සමගම කෙලිමි. එයද අඩුවිය. එහිදී ආශ්වාස ප්‍රශ්වාසයේ නැවතුණාසේ මට දැනුනි. දිගටම භාවනාවේ යෙදුණු විට ඊටමත් සහැල්ලුවක්සේ දැනුනි. මෙම කරන උතුම් සේවයට ඔබ වහන්සේලාට පින් අනුමෝදන් කරමි. සතිය සේවය කරාට යෝගාවචරය ඔක්කොම සමාධියට තමයි හේතු කරන්න කියන චිත්ත ඒකාග්‍රතාවයට සමාධියට හේතු කරනවා. මේ නිසා සතිය නිතරම මුසුප්පු වෙනවා. මේ මිනිසුන්ට මොන දේ කරලා දුන්නත් මේ සමාධියේ ලකුණක් කියලා හිතනවා. ප්‍රඥාවේ ලකුණක් කියලා හිතනවා. ඉතින් ඥානපෝණික සාංශ කියනවා කිසිම කෙනෙකුට මේ මේ සතියේ තියෙන මේ අපරිමිත ඒ විස්මිත හැකියාව තේරුම් ගන්න බෑ. සතිය කරන හැම වැඩකදීම නම්බුව ලැබෙන්න වෙන කාට හරි. ඉතින් ඒ තාකල් මේ සතියට කෙනෙහිල්ලක් වෙනවා. ඒ නිසා මේ සතියේ බලමහිමේ කියලා හිතානකරනද මේ මේක සමාධිය නිසා වෙච්ච එකක් කියලා මේ කරන ගතිය අහිංසක නම් තමයි හැබැයි ඒකේ තියෙන චපල ගතියක් මට තේරෙනවා. ඒකේ තියෙන ෂට ගතියක් තියෙනවා. මායාවී ගතියක්. ඒ නිසා සතියේ කෘත්‍ය සතියට බාර දීලා කරගෙන යන්න අරව ඔක්කොම පිටිපස්සෙන් එයි. අන්තිම ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ අති ගෞරවනීය ස්වාමින් වහන්සේ මා කලක සිට විවිධ භාවනා මධ්‍යස්ථානයෙහිහි භාවනාව පුරුදු කළ විශ්‍රාමික වියපත් මවක් මේ. ගිය වසරේ ඔක්තෝබර් ඔක්තෝබර් වල ඔබ වහන්සේගේ භාවනා වැඩසටහනට සහභාගී වීමට මට වාසනාව ලැබුණි. භාවනාවෙන් අතරමං වී අරමුණක් නොමැතිව සිටි මට ඒ එන විට භාවනාව එපා වී තිබුණු එහෙත් එමගින් නිවසීම දරා ගැනීම වැනි විශාල ප්‍රගතියක් මාගේ ජීවිතයට එක් වුණි. ඔබ වහන්සේගේ භාවනා උපදෙස් වලින් පසු පසුගිය මාස 6 තුල මා නැවතත් භාවනාවට යොමු අතර එයින් මා ලැබූ අත්දැකීම් සටහන් කරමි. ඉවසීම එක ඉවසීම දරා ගැනීම අත්හැරීම තවදුරටත් ප්‍රගුණ වීම. දෙක භාවනාවට වාඩි වූ පසු සිත විසිරීමෙන් දස අතේ දිව්වත් භාවනාව අත් නොහැරීම නොහැර පවත්වා යාමට වීරය ඇතිවිය. තුන මෙසේ කැමැත්තෙන් වීරය යෙදීමේදී භාවනාව කෙරේ තද කැපවීමක් යෙදීමට හැකිවිය. හතර පසුගිය මාස 6 තුල භාවනාව කිරීමේදී මූල කර්මස්ථානයේ ආනාපානය විය. මම දැන දැන් මෙතන යන කරුණු මුල් කරගෙන සිත පිහිටුවාගෙන භාවනා කරන කරන විටින් විට ශ්වසනය පපුවේ ගැස්ම උදරයේ චලනය වරින් වර දෙගුණ දෙගුණ වී දැනුණද ආනාපානය තුල භාවනා කිරීමට මට හැකි විය. පහ සක්මන් භාවනාවෙන් මට මීට කලින් ප්‍රතිඵලයක් නොලැබිනි. ඒ මා ගිය මා එය හරිහැටි අවබෝධයකින් නොකළ නිසා බව මට දැන් වැටහි. 2017 3.15 දින බලවත් ශාරීරික අපහසුතාවන් මැද මෙහි පැමිණි හේන් මගේ භාවනාව කාලේ කටයුතු අසාර්ථක විය. අද දින මා වේලාසනින් නැගිට 3:30ට සක්මන් භාවනාවට නිවැරදිව පැයක් පමණ කළෙමි. පරියංක භාවනාව. අනතුරුව මූල කර්මස්ථානයේ වූ ආනාපානයට සිත යෙදී වීමට පළමුව මම දැන් මෙතන යන සිතවිල්ලෙන් සිත පිටවා ගතිමි. මෙසේ ආනාපානෙහි යෙදුණු අතර පැය භාගයකට පමණ පසු මා ඇස් දෙවි යන තරම් බලවත් ආලෝකයක් ඒ ඌ අතර සිත පමණක් ක්‍රියාත්මක වන බව දැනුනි. එය ආලෝකයක් යයි මෙනෙහි කර ආනාපානයට සිත යොමු පිහිටුවිය. මෙසේ භාවනා කරගෙන යද්දී මේ සිදුවීම එලෙසම සිදුවිය. මා එය ගණන් නොගෙන ගණන් නොගත් අතර දිගටම භාවනාහි යෙදුනි. මා මේ අයුරින් පෑ දෙකක් පමණ කාලයක් ගත කළ බව නොදැනුනි. මේ කාලය තුල ශබ්ද සිතිවිලි වරින් වර විටින් විට පැමිණියේද මා සතිමත්ව සිටි නිසා ඒවා ආවා ගියා වැනිය. පෑ දෙකක් පමණ කාලයක් පසු මට ඇස්සැරුණි. ගත්ත සිත දෙකම තැන්පත් බවකින් පිරී ඇති බව දැනුනි. ගරු ස්වාමින් වහන්සේ මේ කරුණ සත්‍ය බව කරුණාවෙන් සැලකන්න. මාගේ වැඩිහියා අඩුපාඩු පැහැදිලි කර දෙන මෙන් මායන මගට උපදෙස් දෙන මෙන් ඊතා ගෞරවයෙන් අයදෙමි. ඔබ වහන්සේට නිරෝගී සම්පත් දීර්ඝායුෂ ලැබේවා. විචාර කල්ලාතෝ කරපු වැරදි භාවනාවල ආනිසංස වශයෙන් තමයි හරියට පස්සේ බොහොම සතුටක් ඇති වෙන නිසා වරදින්න නැතෝ කාටවත් යන්න බෑ. කන්දක් නැගිටන පල්ලමකේ පල්ලම වැටුණොත් සෙල්ලමකේ කියලා තියෙන ඉස්සලා කන්ද නැග්ගොත් තමයි පල්ලම හම්බෙන්නේ. ඉතින් කවුරු හිතනවා පටන් ගන්නකොට පල්ලමක් හම්බුවේ කියලා ඒක ඉතින් අපාය තමයි. මේ ජන්තාරණම් හම්බෙන්නේ කන්ද තමයි. කන්ද නගින්නේ. ඒක බොහොම අමාරුයි. ගුරුවරත් හොඳ නැහැ, කර්මස්ථානත් හොඳ නැහැ, භාවනා මධ්‍යස්ථානය හොඳ නැහැ. නමුත් එතන තමයි පණිවිඩය හම්බෙන්නේ. ඉතින් අන්තිමට නේද ධම්මජීව හම්බුන තමයි ස්තුතිය හම්බෙන්නේ. හරිම අසාදාන. ඒ නිසා ඔය එකක්වත් ගණන් ගන්න එපා. අනිදාද හොම්බෙන් ගිය දවසට මේකටත් බයින්නේ අර විදිහටමයි. ඉතින් ඒ නිසා මේ කඳු පල්ලම් තියෙන එකේ හම්බ වෙච්ච වෙලා තියෙන පල්ලමේ හම්බ වෙච්ච වෙලාවේ පුළුවන් තරම් සතිය පිටවන්න. එතකොට ආයේ කන්දක් නැහැ හම් වෙන්නේ නැහැ කියන්න බෑ. ආයෙත් ඕකම තමයි ක්‍රමය කියලා තියෙන නිසා වැරදිච්ච තැන තමයි භවනා හරියන තැන. ඔය හරිය තැන එච්චර ගණන් ගන්න දෙයක් නැහැ. ඒ නිසා මේ වෙලාව උනන්දු වෙලා අර ශීඝ්‍රයෙන් Tamanට අවශ්‍ය භවනා කෞශල්‍ය හිත දියුණු කරගන්න කලදුටු කල වලහියගම් කියන ප්‍රතිපදාව අනුව ඒ නිසා මේක උනන්දු වෙන්න පුළුවන් හොඳ වෙලාවක් කියලා මතක් කරතයි. ධර්මදේශනය ගැන ප්‍රශ්නයක් තියෙනවා. එකම ප්‍රශ්නේ දෙන්නේ අහලා තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පෙර දින ධර්මදේශනාවේ පැවසූ පරිදි අරමුණක 11 ආකාරයේ බැලීම මට තේරුනේ නැත. එය මදක් පැහැදිලි කර දෙන්න. තෙරුවන් සරණයි. දෙකක් නෙමෙයි ප්‍රශ්න අහලා තියෙන 11ක් තියෙන එකේව දෙකක් ඇත්තේ ඔය 11 ආකාරය හැමදාම ප්‍රශ්නයක් තමයි. නිකමට හරි කිව්වොත් තුනක් තියෙනවා කියලා අනිසංශ දෙකක් ඇහුණා තුන්වෙනි කියන්නේ. හතරක් කිව්වොත් එහෙම කියනවා පහක් මට ඇහුණා. හතර කරලා දෙන්නේ ඔය ඉලක්කමක් කියවුනොත්. අර වෙසක් තොරණ කාර්ය අස්වැක් පයින්ව දැක්කො රේසෝට්ටු කාර්ය ඒකටත් චිත් එකක් දාන්න. අස්ස පෙන්නන්න බෑ. ඔගේ ඉලක්කම 11 කිව්වොත් ඒ නිසා මේ මේ බණපටිය මම ආයතනය යනකොට හදලා දෙන්නම්. ඒක අහන්න 11 සැරයක් අහන්න. එතකොට ඔක තේරෙනවා. මේකේ මොකද තුන් සැරයක් විතර කිව්වා. ඒ වගේම ඔය ඉස්සල්ලත් ඕකේ ඉලා තියෙන නිසා ඊච්චර ප්‍රශ්නයක් නෑ. මම දැනගෙනම හිටියා උක. අනිත් එකත් අහන්නද? ඒකමනේ තියෙන්නේ. ඒකේ පොඩ්ඩක් තව වෙනසක් තියෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ඊයේ සවස ඔබ වහන්සේගේ ධර්මදේශනාව තුලින් සඳහන් කරන ලද රූපයේ 11 ආකාර ස්වરૂපය සිත කය වචන යන ద్వාරක දවරච්ක්‍රය ආශ්‍රයෙන් සිදුවන ආකාරය අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන සීක්වා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු ප්‍රමුඛ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ලැබේවා. නෑ රූපේ නෙවෙයි ඔක්කොම ස්කන්ධවල තියෙනවා වේදනා සංඥා සංඛාර විඥාන කියන 11 ආකාරයේම ස්කන්ධ පහේම තියෙනවා. ඒක නිසා මේක ආයශ්‍රයක් අපිට ධර්ම දේශනාවට අවශ්‍ය වුණොත් මම මතක් කරන්න ඉඩ තියෙනවා. නැත්තම් බය වෙන්න එපා. මේක රෙකෝඩ් වෙලා තියෙනවා නැත්නම් වාර්තාගත වෙලා තියෙනවා යනකොට හම්බ වෙනවා මේ දෙන්නට මම කියනවා ඕක 11 සැරයක් අහන්න එතකොට යන්තම් තේරෙන්න පටන් ගන්නවා ඕක 11ම අමාරු ගාන මොකද දැන් විද්‍යාඥයන්ටත් අහුවෙලා තියෙනවා 11 ආකාර 11 dimension කියලා ඔක්කොමලා කියනවා 3 dimension කියලා 4th dimension එක හම්බුණා දැන් 11 dimension කියලා පටන් අර ගන්නවා ඒක ඔය තරුවචාන්සේ කියන එකට වැඩිය වෙනස් කතාවක් ඒක නිසා මේ 11 තමයි දැන් ලෝකේ හිර වෙලා තියෙන්නේ ඒ නිසා අපිට එක දේ විවිධාකාරයෙන් දකින්න ඕන එකම දේ 11 ආකාරයකින් දැකීම මම නිකන් නිදර්ශනයකට ගත්තේ. ඒ නිසා බණපටිය අහලා අපි ඔක විසඳගමු. සමහර විටක දේශනාවේදී මම නැවතත් මතක් කරන් ඉඳී තියෙනවා. නමුත් මේ වෙලාවේ ඒකට වෙලා ගත යුතු නැහැ කියලා මම හිතනවා. ඉවරයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. එතකොට අපි වෙලාව ඉවරයි. එතකොට කෙසේ නමුත් කාට හරි වෙන සභාවට මතු කරන්න අවස්ථානුකූල ප්‍රශ්න දිනවා අපි ඒකට ඉවසමු. එහෙම නැත්නම් අපි මෙතනින් સમાપ્ત කරලා සක්මන සඳහා වේලාව ගන්න බලාපොරොත්තු අවසරයි ස්වාමින් වහන්සේ. මයිකේ කතා තට්ටු කරලා බලන්න. හා. අවසරයි ස්වාමින් වහන්සේ. ඊයේ ධර්ම දේශනාවේදී කිව්වා නීවරණ සමග මිත්‍රවන්න නීවරණ තුල සතිය පවත්වන්න කියලා. එතකොට ඒක එහෙම කරන්නේ ධම්මානුපස්සනාවේදී නීවරණ ධර්මතා බවට පත්වන නිසාද? ඒකත් එක උත්තරයක්. ඉතින් සාමාන්‍ය ලෝකයා කියනවා කවුරුහරි මරන්න ඕන නම් ඔය යාළු වෙන්නේ කියලා. බොහොම සරල කාරණාවනේ. කවුරු හරි බෙල්ල කපන්න ඕන උත් එක යාළු වෙන්න ඕන. ඒක ඉතින් නීවරණත් අයින් කරන්න ඕන නැහැ ඉස්සෙල්ලම කරන්න ඕනේ යාළු වෙන එක. ඒ නිසා ළඟ ඉන්න යාළුවෝ ගැන පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න. හැම කෙනෙක්ම චමපල්ලේ. ඔය ඇවිල්ලා තියෙන්නේ මොකක්ද ඕනේ ආය පත්‍රයකට. ඕනම කෙනෙක් මොකකට හරි යාළු වෙනවනම් යට කතුරක් තියෙනවා. ඒක නීවරණ නැති කරන්න ඕන නම් නීවරණ හඳුර ගන්න ඕනේ. නීවරණ හඳුර ගන්න වෛර කරලා බෑ. ඒක දෙවෙනි ප්‍රශ්නය ඒක ඒ විදිහට අඳුනගන්න ඒක චිත්ත tattweටපත් උනාට පසුද ඊළඟට චිත්ත tattwe කියන්නේ එය දැන් කාමච්ඡන්දය සිතේ ඇතිවෙච්ච ගමන් හඳුනා ගැනීමද නැත්නම් වචන බවට පත් වෙලා එළියට දැම්මට පස්සේ හඳුනා ගැනීමද කොහමද මොකක් හරි තමන් අඳුර ගන්න තැන ඉඳලා තමයි කියන්න පුළුවන් වෙන්නේ මේක ඇවිල්ලා තියෙන්නේ මනෝ தත්ත්වෙද චිත්ත தත්ත්වෙද මොන தත්ත්වෙද කියලා. ඒ නිසා මතුවෙන තාලෙන් කියන්න ඕනේ මූලධර්ම පැත්තෙන් ඔබ පස්සේ විසඳන්න බෑ. නීවරණයක් මතුණාට පස්සේ කාමච්ඡන්ද මේක ව්‍යාපාදේ නෙවෙන්නේ මොකෙන්ද කියලා බලන්න. මේක තීන මිද්දේ නෙවෙන්නේ මොකෙන්ද කියලා බලන්න. මේක කාම මිත්‍යාචාරය නෙවෙන්නේ මොකෙන්ද කියලා බලන්න. ඒකට උත්තරේ උත්තරේ නෝ. එතකොට චිත්ත රත්විනීත සූත්‍රයේ අර රතයක් පාරෙන් ඉවතට පෙන්නාම නැවත අරගෙන ධාවනය කිරීම රතචාර්ය දක්ෂයි කියලා ඒකත් එක්ක ඔතන පොඩ්ඩක් සම්බන්ධ කරලා විස්තර කරන්න. කොහොම සම්බන්ධ? ඒක රත විනීත නෙවෙයි. ඒක ධම්මපදයේ තියෙන කතාවක්. ඉස්ලාම අවශ්‍ය කරලා තියෙන්නේ සාමාන්‍ය නීවරණ වල තියෙන මේ කරප්මන් එන ගතිය, වෛර කරන ගතිය තියෙන තාක්කල් නීවරණ වැඩෙනවා. ඒක නීවරණ වලට පෝරක්. නීවරණයක් එන්නේ අපිට පණිවිඩයක් දෙන්න. අපිට උගන්වන්නේ ආපු එක මොකද්ද කියන්නේ? එතකොට අපිට පුළුවන් ඒක විසඳන්න. නමුත් ඔක්කොටම නිවර්ණ වලට ප්‍රශ්න ඒ මූල ධර්ම වශයෙන් විසඳන්න බෑ. Tamanට මතුවෙන්නේ මොකද්ද කියන බල්ල ඒක විසඳගන්න එකයි තියෙන්නේ. නිවර්ණ එන්නේ හේතු සහිතව කියලා හිතන්න. නිවර්ණ එන්නේ පණිවිඩයක් දෙන්න කියන්නේ. ඉතින් ඌගේ පණිවිඩ කාට ගහලා එලුවට හරියන්නේ නැහැ. ඌ ගෙට අරගෙන පණිවිඩය අරගෙන ගහලා එලුවා. අපි දැන් කරලා තියෙන්නේ පණිවිඩය ගන්න නැතුව පණිවිඩ කාට ගහලා එලුවා. හම්බ වෙන්නේ නැහැ පණිවිඩ. උත්තර ප්‍රශ්නේ මගෙන් මං ඇහුවේ ඒක චිත්ත tattයක් කියලා කියන්නේ චිත්ත tattයක් කියලා කියන්නේ ඔය Taman අහන ප්‍රශ්නයක් මම දන්නේ එකක් නෙවෙයි. මොකද චිත්ත tatt කියන්නේ? ඒ කියන්නේ දැන් මේ නීවරණයක් පැන නැගුණා. දැන් කාමච්ඡන්දයක් ඇති වුනහම සිතේ ඇති වෙච්ච ගමම්ම හඳුනා ගන්න එකද එහෙම නැත්නම් වචන වලට ඉදිරියට Tamande ඒ Tamante මතුවෙන හැටියෙන් තමයි කියන්න තියෙන්නේ. ඔය මූලධර්මක ඉඳගෙන ආයෝ ප්‍රශ්නය අහන්නේ. කාමච්ඡන්දයක් මතුවෙච්චාම බාණ්ඩේක ද්වේෂයක් ව්‍යාපාදයක් නෙවෙන්නේ මොකෙන්ද කියලා. එතකොට අහු වෙනවා මොකක්ද වෙන්නේ කියලා. ඇතිවෙච්ච සිද්ධියක් කියන්නකෝ. එතකොට මම පැහැදිලි කරලා දෙන්නම් තව. තමන් භාවනා කරනකොට නිවර්ණ කෙරේ ද්වේෂයක් නැතුව නිවර්ණ මතුවෙච්ච වෙලාවක් කියන්න බෑ. උදාහරණයක්. එහෙම සිද්ධියක් ගන්න නැතුව මේක විස්තර කරන්න බෑ මූල ධර්ම වශයෙන් මේ ඔක්කොටම තේරෙන්න අලුත් න්‍යායපත්‍යක් අපිට හදන්න බෑ අනිවාර්යයක් මතුවෙච්ච වෙලාවක් නිදර්ශනයක් වශයෙන් ගන්න අපි ඒක විග්‍රහ කරමු සතියෙන් නැති වෙලාවට සතිය තියෙන වෙලාවට වඩා සතිය නැති වෙලාවට සතිය බව දැන ගැනීම සතියක් කිනේ දැන් වෙන කොයිදෝ ට්‍රක් එකකට දාලා තියෙන දැන් ඔය ඉස්සලා කතා කරපො නෙවෙයි. ඉතින් කොහොම යනකොට ඉතින් අපි මේ රිලව්වන්ට පයිනරි ලොන්ට ඉනිමම් බදින. ඔකට කියන ප්‍රපංච කරනවා කියලා සීමාවක් නැ පදනමක් නැති කතා ගොතනවා. උවට පොර දාන්න යන්න එපා. පොර දාපු ගමන් අපි අන්දමන්ද කරනවා හිත. විච්චි දෙයක් කතා කරන්නේ. ප්‍රත්‍යක්ෂ එහෙම නැත්නම් ප්‍රායෝගික දෙයක්. හිත හිතාම ඉවදිගේ යන්න පටන් ගන්න එක තමයි පිස්සු කියන්නේ. පිස්සු හොඳේ කෝක. සාමාන්‍ය පිස්සු නෙවෙයි. හිතු හොඳේ ඒක. ඒ නිසා මේ ධර්ම කරුණක් ඇහුණාම ඒක දිගේ හිත හිතා ගිහිල්ලා ධර්ම කරුණ වදයක් කරගන්න එපා. තමන්ට මතුවෙච්ච ප්‍රශ්නයකට අදාළ නැත්නම් ඔය ධර්ම කරුණ විසිකලා දාන්න. ප්‍රශ්නයක් මතුවුණා නම් ප්‍රශ්න සාකච්ඡා කරන්න. ඒකට ප්‍රශ්න හදන්න යන්න එපා. මේ සම්පූර්ණ දේශපාලනේ. ඔකට කියන්නේ දේශපාලනේ කියලා. ඒ නිසා තමන්ට භාවනා කරනකොට මතුවෙච්ච ප්‍රශ්නයක ස්වරූපෙන් අහන්න බලන්න එතකොට නම් සබාවට අද තේරෙනවා නැත්නම් මේ පදනමට සාපේක්ෂයි ප්‍රායෝගිකයි ඔය අහන ප්‍රශ්න මට පේනවා මූල ධර්මයේ අනුව මූල ධර්මයෙන් ප්‍රශ්න හිතාගෙන අහන ප්‍රශ්නයක් ඒකට තමයි පිස්සු හොඳේ කියලා කියන්නේ සාමාන්‍ය පිස්සු නෙවෙයි පිස්සු ඩබල් මේකට ප්‍රපංච කරනවා කියලා කියනවා මේක භාවනාවට තන්නේ වසයි ලැබෙන හැම ආයුධයකින්ම කපා ගන්න වඩුවෙක් වාගේ. මොඩ වඩුව ආයුධත් එක්ක පොරබදනා වගේ ධර්ම කන්නක් ඇහිච්ච ගමන් ඒක දාගෙන ඒකත් පටලවාගෙන පඹගාන පැටලිච්ච රිලෙවික හිවලෙක් වාගේ දඟලන. ඒක හොඳට දකින්න තමන් තුළ මේ නැති ප්‍රපංච ඇති කරන ගතිය වෙනුවට ප්‍රායෝගික ප්‍රශ්නකට හිත දාන්න ප්‍රත්‍යක්ෂයකට හිත දාන්න එතකොට ඕක නිකම්ම වාෂ්පීකරණය වෙලා යනවා. හොඳයි අපි එහෙමනම් මෙතනින් අපේ දෙවෙනි සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා අපිට විනාඩි 55ක විතර කාලයක් තියෙනවා පරියංග සක්මන් භාවනාවට තුනට අපි නැවත රැස් වෙනවා සාමික පරියංග භාවනාවට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි